ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. ගරුතර ස්වාමීන් වහන්සේ භාවනාවට කලින් දින සීල් සමාදන් වීමට පෙර කලින් දින රාත්‍රියේ කොපමණ හොඳින් ඉඳගත්තා. භාවනා කරන මොහොතේ බණහන මොහොතේ නිදිබරවන්නේ පෙර පාපයක්. ඒන් මිදෙන්නේ කෙසේ? මේ එන්නේ නම් බුදු වෙන්නම් කියලා කරන්නේ බුදින එක තමයි. භාවනාවක් දැක්කම විතර නිින්දට හොඳ තැනක් කොහෙවත් ඕන තැනකට බලන්න කියලා බලන්න භාවනා කරලා විනාඩි 15කට ගිහින් බලන්න මිනිස්සුන් භාවනා කරන හැටි කියන්නේ ඒක. මොකක්ද කියන්න තේරෙන්නේ දෙකක් තියෙනවා. එකක් තමයි හරියටම අරමුණ ආනාපාන වදී තුනී වේගන යනකොට අර කියන අධික හිතවිලි හෝ නින්දට වැටලා වැටෙනවා. ඒක තීන මිද්ද නිසා වෙනවා. එහෙම නැතු ආනාපානෙම ට්‍රේස් කරන්න ඕන කිය ඉන්නකොට ආනාපාන නානා ප්‍රකාර එහෙම කටි බැඳි බලනවා. එතකොටත් එහෙම ගැස්සලා යන වෙලාවල් එනවා. ඉතින්දිත් එනවා ඒක තැනකට ආනාපානෙත් නැහැ. හිතවිලි එන එකත් හොඳ නැති බව දන්නවා. නින්දට වැන්නේක හොඳ නැති බව දන්නවා. නමුත් අර නිකන් කම්බිය විහිිනවා මෙහිම අරගෙන යනකොට කොච්චර වෙලා හිටන හිටියද? මොකක්ද ඉරියව්ව? මම මොකද කරන්නේ කියන ඔක්කොම අමතක වෙලා යනවා. ස්පේස් ඇන් ටයිම් කියන ඩයිමන්ෂන් එක යනවා අපි. ඒ යනකොට අපි අර මෙහෙම ඉඳගෙන හිටියට ඇඟ ගන්නවා යාට බුරුදු ස්වරූපේ. එයාගේ ඒ කියන්නේ අර ප්‍රශස්ත තත්ත්ව ගන්න. ඒක හදන්න ගියොත් සමාධිය කරනවා. ඒක හදන්න ගියොත් අර එකට ස්කෑන්. ඒක දන්න කෙනා කරන්නේ ඒක එහෙමම يعني බබා නිදි වරවර. හදන්න ගියොත් නැගිටිනවාට. අනේ ඕමම නිදා ගන්න දෙනවාගේ සමානකට ඉරියව්ව එනවා ටිකක් ඔඩ් සුතුපෙකට. මේකත් යෝගාවචර දන්නේ නින්දක්ද කියන්නේ. ඉස්සෙල්ලා නම් පැහැදිලිවම තියෙන විදිහ වගේ දෙයක්. මේක අරකට ඇක්ලමටයිස් කරනකොට ඒ කියන්නේ ස්පේස් ඇන්ඩ් ටයිම් නැතුව හිත දුවන්න පුරුදු වෙනකොට ඒක මෙමරි එකක් හිටින්නේ නැහැ. අපෝ වෙලා බලනකොට කාටවත් කියන්න බැරි කොටුනේ කියලා. ගැප් එකක් පේනවා. අන්න ඒ වෙලාවෙදි තෝනේ ජීවිත ගතියක් එනවා. ඉතින් ඒ වගේ දේවල් දැන් මට මට ওই ප්‍රශ්න හරියට තියෙන නිසා මම බුරුම ස්වාමීන් වහන්සේට මම report කරා. මට සාමාන්‍ය ටිකක් කළ වැඩි වල ඉඳගෙන ඉන්න ඕනේ ඉඳගෙන ඉන්නකම මම දන්නවා විනාඩි 30 40 සමානලාට බ්ලැක්. සමානට ඉරියව වැකේ. ඊට පස්සේ මම ඒ ස්වාමීන් එන ඉවෙන්ට් එකකින් ඉවෙන්ට් එකට තොරතුරු දුන්නා. තොරතුරු දුන්නාට පස්සේ report එකක් තිබුණා ඒ ගාසේ ප්‍රශ්න කරා මෙහෙම නිින්දට ගිහිල්ලා එක වෙලාවක් වෙනවා ඊට පස්සේ බ්‍රයිට් නැගිටිනවා. දෙකක් තුනක් නිින්ද වැටෙනවා. මේ වෙනවා වෙලා වෙලා පාට නැගිටින්න නැගිටිට පස්සේ මොකුත් නැහැ. ආයෙ යන්න පුළුවන් දිග ගමනක්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේක වළක්වන්න බැරි නම් ඒකට එහෙම යන්න දෙන්න. දීලවල ඊට පස්සේ නම් බ්‍රයිට්නස් එක උඩරිම වැඩලා. ඒ කියන්නේ මේක හරහා යන්න තු බෑ. ඊට පස්සේ ඊට පස්සේ බ්‍රයිට්නස් එක එනකොට සාමාන්‍ය පැයේ සීසන් එක නම් පැය ගිහිලි කරයි. එයා ඊට පස්සේ අන්නෝනේ හම්බෙච්ච බ්‍රයිට්නස් එක කරන පැය දෙක තුන වාඩි වෙලා දිගට කරනවා. ඉතින් සමේ නිදිමතේ කෙලස් බරපැත්තක් තියෙනවා. ඒ වගේම අපි නොදන්නා තැනකට යනකොට එන අත්දැකීමටත් අපි බොහෝ විට නිදිමත කියලා ඒක විස්තර කරගන්න බැරි නිසා. මේක ටිකක් පරිස්සම් වෙන්න. ඒ මේ මේ නිදිමත අවශ්‍යතාවයක් නෙවෙයි කියන්නේ නිදිමත අවශ්‍යතාවය තේරෙනවා නම් අපිට සක්මණේදී පවා තේරෙනවා. එහෙම තියෙද්දි සමානලට මේ ඇඟ පෙන්නනවා මේ කෝඩු කටින් මේ කේඩරි ගතිය වගේ. කොහේ වැක්කිරෙනවා. ඒක යනවා නැවත නැවතත් යනවා. කීල එක පාට ප්‍රයිට් ඕපනින් එකක් එනවනම් ඒක වෙන බලාපොරොත්තුෙන් කරගෙන යන්න ඕනේ. ඒ නිසා මේක බලනකොට මේ කියලා තියෙන එක බලනකොට භාවනා කරන මොහොතේ බණහන මොහොතේ නිදිබදවන්නේ පෙර පාපයක්ද කියලා මේ අනික් කෙලෙසගේ නෙවෙයි නිින්ද පිළිබඳව වැඩ කරන්න බෑ නිින්ද ගියාට පස්සේ. ඒ නිසා කල්ලාතු කරන දේ කරන්න. අනිත් උන දෙයක් කෙලෙසත් එක වැඩ ගන්න. ඉන්නේ එනකොට බබා දොයිනේ ඊට පස්සේ මොනවක් කරන්න බෑ. නිසා කල්ලාතු සුසයි. නිසා මේකට තමයි අර සක්මණින් කියන ඒක සක්මන් කරලා කරලා කරලා වාඩි වෙච්චාම සක්මන හොඳට පදන් ගන්නකොටම තේරෙනවා ඉඳගත්තාන් පස්සේ තියෙන ඇලර්ට්නස් එක. මේ අනිත් එක මේ මේක ඔය අපේ මොග්ගලන් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ පස්සේ හොඳට මේක වුණ නිසා කැලේකට ගිහිල්ලා කල්ලයක් ඇතුලේ භාවනා කරා. ඒකෝ සර්වඥාන්දේ බොහොම සුළු කෝල පිටසක්. සර්වඥාන්දේ වෙලා ස්කෑන් කරලා බලුවා එක එකන මොකද කරන්නේ කියලා. බලනකොට මොකලා සාතේ කුටියක ගල්ලෙන් කරලා කිරනවා. ඒ සර්වඥාන්දේ ඉදිරියෙන් පෙනී ඉඳලා පෙනී කියලා වගේ කරලා මොකලාන කිරනවා කියලා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ කරුණු හතක් උපක්‍රම හතක් කියලා දීලා තියෙනවා. ඒ තීන මිත්‍ය සම්බන්ධ වෙනකොට කොහොමද ඒක කඩන්නේ කියලා. ඒක මේ පචලයමාන සූත්‍රය කියලා දැන් සූත්‍රයක් තියෙනවා. ඒකේ පෙන්ලා දීලා තියෙන සර්වචනංශ ඒකේ තමන් දන්නවනම් මේ නිදිමතට සීතල වෙන ගති මෙනෙහි කිරි ඉස්සල්ලාම දැනගන්න කියනවා මෙච්චර ලස්සන වෙලාවක් හම් වෙලා මට මේ නිින්ද යන්නේ දත් කැක්කුම් නැහැ, ඉසි කැක්කුම් නැහැ, සද්ද නැහැ, හිතවිලි නැහැ මොකක්වත් නැති වෙලාව. ඒ නිසා භාවනාවට හොඳම වෙලාව හොරකම් කරන්න හැදන්නේ. දත් එකක් කොහොමද තියෙනවද නිින්ද යන්නේ? කවුරු හරි කහිනවා නම් නිින්දයක් නැහැ. හිතවිලි වෙනවා නම් නිින්දයක් නැහැ. මේ සියල්ලගෙන්ම තොර තත්ත්වයකට තමයි තීන මිද්‍යාවලපේ හොරණක් කරන්නේ. නමුත් ඒ වෙලාවේදී අනේ පොඩ්ඩක් හිටියහම මොකද කියලා පොඩි සපෝට් එකක් තියෙනවා තීන මිද්‍යාවට. සපක් නැදෙන්නේ. අන්නේ සංඥාව කඩන්න පුළුවන් නම් සර්වචන්ද කියනවා මුලින්ම ගලවන්න පුළුවන්. කීචුව බාධාවක් නැත්නම් නිින්දේ. ඒ නිසා අපේ ජීවිතේ හොඳම කැලම මේ ගන්නවා. මොනවා හරි ඉරිටේෂන් එකක් තියෙනවනේ ඉන්නේ. ඒක කල්පනා කරලා මේකට සංඥා වෙනස් කරන්න කියලා. බැරි නම් සංඥා වෙනස් කර හරියට නැත්නම් මෙනෙහි කිරීම කරන්න කියනවා. ළඟ ළඟ ළඟ මෙනෙහි කරන ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා හරියට මෙනෙහි කරන්න. ඒකත් බැරි නම් නිජමත සරණ හයියෙන් කියන්නේ. මෙහෙදීම කරන්නේ නැද්ද? ඕවා මේ අනික් කටේ මටත් බලන්න. තනියම කරන වෙලාවේදී බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර කොටසක් අරගෙන සත්‍යයන කරනවා. සත්‍යයන කරනකොට තවිසන බැරි නම් සක්මන්ට යන්න. සක්මන්ට ගිහිල්ලා පැවිදින ගමන් සක්මන කරන්න කියලා. එහෙම බැරි නම් මේ නින්දදී වෙන්නේ ලේ ඔක්කොම ඇඟ ඇතුළට යන්නේ කාපෝ එළියට ගන්න පිරිමැදින් කියලා කියන අත් දෙකයි මුණයි කන් කන් ඇදිලි තමයි මේ රත් කරගන්න පුළුවන්. නින්දල් ළමින්ගේ කණින් අල්ල හොල්ලන්නේ ගුරුතුමෝ නිින්ද කඩන්න තමයි. බුදුරජාණන්සේ කපෙන් කණින් අල්ලා හොල්ලනවා නිින්ද යනවා. ඒත් පරිණාම ඇල්ලතුරේ මොනෝ දන්නේ. එහෙම බැන ඈතක තියෙන ආකාශ වස්තු දිහා බලන්න. හන්දතරු වගේ ඈත තියෙන වස්තු දෙක කොටත් ඒකට ફોකස් කරනකොට කැන්නේ. ඒ ඔක්කොම කියලා කියන බැන්නම් කියලා බුදුරජාණන් ඔක්කොම බැන සිංහසේ යන්නේ උත්තාන සංඥාවෙන් ගිහින් දාගෙන මම මෙච්චර වෙලාගෙන නැගිටිනවා කියලා කරන්නේ. ඒ කියන්නේ මේක කෙලෙසක් නෙවෙයි. කෙලස් මුලක්. නමුතර වටිනා කාලය නාති කරනවා කියන එක අපි හිතවත්ලා වෙනවා. ඉතින් මේක අදහස් කරන්නේ හිත දැන් ඇතුළට ඇවිල්ලා තියෙනවා. පිටතට ගිහිල්ලා නැහැ කියලා. නිින්ද කියලා කියන්නේ හිත පිට යamak නෙවෙයි. නිසා මොකද්ද එක පැත්තක් තියෙනවා. හිත නන්නත්තර වෙලා නැහැ. හීනෙකට ගියොත් යනවා. හීනෙකට ගියොත් ඒක පිට යනවා. මේ ඇතුළේ තියෙන ඒ නිසා මේක බොහෝ කාලයක් මහන්සි වෙන්න ඕනේ. මේක ගොඩ අරගන්න මේ වගේ දේවල් නිසා බාධා භාවනා නොකර ඉන්න අනිමේ කරන්න යන්නේ නැතුව හැම පැත්තකම යා කොටු කරන්න ඕන. කොටු කරලා හොඳ ප්‍රභාස්වර හිත තියෙන අවස්ථාවල භාවනා කරලා ඒකේ තියෙන ආනිසංසත් ඒ කුසීතකම නිසා වෙන පාඩුවත් හිතට වදලා දෙන එක තමයි කරන්නේ. ඒ නිසා මේ දුෂ්කර தত্ত্ব එනකොට වාසනාවක් තියෙනවා. කවුරුරි කහිනකොට භාවනා කැඩෙනවා. ඒක සුවර ගන්න දෙනවා නිින්ද කියලා නැහැ කියලා සතුටු වෙනවා. කයිනේ කරන්නේ ස්තුති වෙන්න පුළුවන් දැන් අඩු ගන්න නින්ද නැහැ. කකුල වේදන එනකොට හොඳටම ෂුවර්. නින්ද නැහැ. කකුල වේදන තියෙනවා නම් නින්දක් නැහැ. නින්ද තියෙනවා නම් කකුල වේදනයි නැහැ. අන්‍ය වගේ කම්පැරිසන් දාලා බලනකොට අපිට අර අවසල මෙයාට ගහන්න පුළුවන් මෙයා අවසල එයාට ගන්න. ඒකේව ටිකක් කරගෙන යනකොට ක්‍රමසංගී තේරුම් ගන්න වෙනවා. Today, a lot of questions in Singular. lot of questions are in Sinhala, so I have to, almost all the questions are in Sinhala, so I have to talk in Sinhala. Perhaps I, I can just email this. And මම පවට බය කෙනෙක් නෙයි. පාසල් වේදී ගුරුණු විද්‍යාකාරට සතුන් ගේන්න කිව් නිසා මම පණ පිට විශාල පත්‍රයක් කිනිච්චේ. ගුරු රිදුන් ෆෝමුලින් වත පොතට එම ඌව දැමුවේ. ඌ දඟල් නැරෙත් බලාගෙන තියෙනවා. මට මේ පානසපද වේරමණ සික්ඛාපද සමාධියම් කියන හැම මොහොතකම මතක් වෙයි. පසුතැවිලි. මේ අමතක කිරීමට මගක් මගේ හිතට තදින් කාවදින විදිහට ප්‍රහාණය කර දෙමින් ඉතා බැගෑපත් ඉඳී. මම අපේ පන්තියේ කරපොත්ත දේරම මරන්නේ මම. පන්තියේ කියන හැම ගැඩවිල්ලකටම වයින්ටික් ගන්න මම. ඒ කියන්නේ අලුගෝසෙක් වගේ මම හිටියේ කාලේ කවුරුත් දන්නවා කවුරු කැමති නැහැ මරන්නේ මම කරන්නේ ඔක්කොම දාලා දුන්නා සෑස්පිද්දා. ඒ ගෙම්බෙක් අපි කැපුවා කවනකොට උට පණ. පණයිල පෙනාලු නැගලා. ඊට පස්සේ අන්දෝනේලා. අනවසේ නෑ. ඒ නිසා මම එහෙම මේ විදිහට පාණාතිපාසයට බය වෙනවා නම් මට කවදාකවත් ඉවරක් ගන්න හම්බෙන්නේ නෑ. මම හොදන්න දන්නේ නැහැ. පව්ව දන්න හදන්නේ නැහැ. අපි පන්තියේ ඒ දවස්වල සත්තු මරණ ගියාම සමහරු ගෙම්බ පණ පිටින් ගේන්නේ. පැඩවිලා කොහොමද පණ පිටින් ගේන්න ඕනේ? කැරපොත්තු ඔක්කොම දාගෙන. ඉතින් මේකට මයි ළඟ නෑ මොකද්ද මන් දන්නේ මට මම බැන බැන ගන්න ගැතිය දෙස් දෙන ගැතිය මගේ හරියට. වැරදි කරනවා මම වැරදි කරනවා කියන මම වැරද්ද කරපුවා මම දන්නවා මේක තියාගෙන බ්‍රූඩින් එන්නේ නැහැ මට. ඒ යගේ චරිතය හැටි කොච්චර හොඳ කෙරුවයි කියලා නම්බුකුත් මට එන්නේ. දන් දුන්නා නම් මම කියලා කවදාකවත් ඒක දෙසට කියන දෙයක් නෑ කොච්චර අපරාධයක් කළත් ඒක කියන්නේ කියලා කියන මේක වුණා එච්චරයි. නැති මේ චරිතයට වැඩිය මගේ චර්ච වෙනස්. මේක තරබෙන් මම බණ කතාවක් කියන්නේ. මේක මේක ගැළපෙන්නේ. සර්වචනාසි ඉන්න කාලේ මේ කොසල් රාජ්‍යයේ ඉඳලා තිනෝ හොරු ඉතාමත්ම ධර්ම 500 ආ මේකට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ කියන්නේ මොනවද කියන්නේ අර අර වගේ හොඳ නමක් කියනවා මේ මම් පහරන හොරු කියලා කියන්නේ. බැන්ඩික්ස්ලා කියන්නේ. හොඳ ඉංග්‍රීසි වචනයක් තියෙනවා. හයිවේ රෝගස්ලා. උන්කෙම ඩික්ලෙයාර් කරනවා කතා මොකක් කරන්නේ හමුදිකා හමිකාවක් ගන්න. ඉතින් රජුරණ මේක මම ඉහිලක්ම කියලා රජු හිනා රැගට්ටයක් කරලා කොහොම හරි පංචේ කොටු කරලා තියෙනවා. ඒ පන්සි ඉඳලා තියෙනවා ඒ ඔක්කොම ඒ කියන්නේ හොඳ සීසන් හොරු කණ්ඩායම. පන්සිය තමයි නෝම් එක තිබිලා තියෙන්නේ ළඟදී එකෙක් නැති වෙලා අලුතෙන් අපේකෝ තරකේ ඉඳලා තියෙනවා. පන්සි හර්ෂයන් නමේ අලුතෙක්කුයි. පන්සියම රාජමන්ත්‍රීන්ට දැන් රජුරණ තියෙන ප්‍රශ්නයක් කතා දෙකක් නෑ ඔක්කොම මරන්න ඕනේ. රජුරණ මරන්න කොටයක්. පන්සියක් එකවර මරන්න බෑ දවසකට ගන්නරොත් මහුරු ගණක් කියන්නේ. කරන්න බෑ ඊට පස්සේ රජු රෝගිය දෙනවා මේකෙන් එක එක් ඉදිරියට වෙලා අනික් කාර්යයන් නම් මේ මරණ නම් ඕක නිදහසට දෙන්නයි කියලා. අර ළඟදිම ගියේ කනට ෆීලිං කරන්න නූපුවලු තියෙනවා. නිකන් chance එක හම්බුනේ. ඔකලි මට ප්‍රශ්න නැහැ. ඌ කරුත්තේ දවසට 10 12 කපල කපල කපල කපල පංචි මරලා. එස්දැයි පංචි වැඩි කරයි. මොනවද ඒතුන පස්සේ රජු වන්ට සන්තෝෂ වෙයි දෙවියන් කියන බුද්ධිකටම ඔය දෙක කරපන්. ගහලා මරණ තෝ ජීවිතේ මෙයා තමයි කරන්නේ. ඉතින් මනුස්සයා ඊට පස්සේ ජීවිතය ගත කරලා අවුරුදු 55 විතර යනකොට වයසක නිසා මූට එක හැරෙන් කපන්න වගේ පිහිය දාලා උලනකොට අර මිනිස්සු කැරගන්නවා. ඊට පස්සේ මිනිත් පොතක් ගාලා එක හැරේ කපන කෙනෙක් දෙන්නේ කියලා මෙයා පැන්සම් කරලා. මේ මනුස්සයා ඊට පස්සේ ගෙදර ගිහිල්ලා සුදු ඇඳගත්තා. මේ කරන කන් කිරුවේ මේ අමුතර වැඩේ කිරිබතකුත් කියලා නාලා. උහිදලා කියනවා අද මගේ වුණ තාට මම විවේක පිසිතු ඉන්නවා කියලා කණ්ඩ හදනකොට ධාරිපුත්තු සාංශි බින්දපාටේ ඒ ඉස්සරහට ඇවිල්ලා ඉස්සරහටලා හිටගෙන මේ මනුස්සයා දන්නවා මේ මොකද්ද කරන්නේ ඒ සංසේ පාත්‍රය කියනකොට නැතර හිතිලා තියෙනවා මේ බඩගින්නට තමයි කියලා අර ගියනම සුකිරිපතින් ටිකක් දෙවිලා තියෙනවා මේ දුවන මේ සංසේ ගියේ නැති කියන්නේත් නැති ඊට පස්සේ ගාන ගියකට වරමලා කැමති නම් බලන්නේ ඉතින් සාරිපුත්‍රයාට කියනවා ඔය ටික තමයි මට තෝරන කරලා තියෙන කියනවා වගේ ආසනයක් දුන්නා ඒකේ ඉඳගෙන කිරිමත් ටික වර්ධලා තියෙනවා මරමස වතුටිකු ධ්‍යාන දෙලි කියලා ඊළඟට දැන් දැන්වත් කැවිද කියලා බලන්න කිව්වොත් දැන් යන්න විදියක් නැහැ අපි දානයක් ගත්තොත් බණ කියන එක චාරිත්‍රය ඉතින් මේවාට දැන් යන්නේ මොනක්ද ඒකට දැන් මම පොඩක් වාඩි වෙන්නේ මට දැන් දුන්නාට උපස්ථාන කෙරුවොත් මම අනුමෝදන් කරනවා ඒව සබන් අපි මේ සංසි කියලා කියනවා මේ පිටින් එනකොට මේ දානයක් ගන්න එකේ සතුන් නොමරණිකේ දිග තාන සංසි කරන අරමසට ඉන්න බැරිලු නලිනවලු එහාට නලිනවලු මෙහාට නලිනවලු එතන මොකද උපසමත නලියන්නේ කියලා. ඒගොල්ලෝ ස්වාමීන් වහන්සේ උපවාසය කතා කරන්නේ මේ ශිෂ්ට සමාධියේ ඉහළම මට්ටම. මම හිතේ පහත් සමාධිය අන්තිම පහත්තන. ඉතින් ඒ නිසා මේ උපවාසයේ මේ දාන දේවල් මට මොනම ස්පාසාවක් කර දෙන්නේ. මට දැවෙනවා. ඇක්චුලි මට දරන්න බෑ කිය. මොකද කාරණා ඊට පස්සේ කළා වාසිය දන්නේ නැහැ මම මේ රටේ හිටපු අනුගෝසුවා. මේ ඊයේ වෙනකම් මං කෙරුවේ කපනේ. මරණය කරුවේ ඉතින් ඒක මං කැමැත්තෙන් කරනවා නෙමෙයි ඉතින් මගේ රසාව. ඒ සාරිපුත්‍ර සාංශි මෙන්න මෙහෙම ඇහුවලු ඒ මරපු මිනිස්සුත් එක්ක වාට ද්වේෂයක් තිබුණා කියලා. අර චේතනාවක් තිබුණේ මම මරමි කියලා. අනේ සාංශ මට ඒක ඕනකම නැහැ. මේ රාජ්‍ය නියෝගයේ තියෙන අහවල් වැරද්ද කෙරුවා. මරන්න කියලා රජු රොලීම කළාට පස්සේ මට තියෙන එක එක්සිකියුෂන් විතරයි. එක්සිකියුට් කරන එක විතරයි. ඒකට ඔබතුමාගේ චේතනාවක් තිබුණාද මේ මනුස්සයා මරන්නේ නැහැ. එහෙනම් තවක් වෙන්නේ කියන්නේ චේතනාන් වික්‍රේ කරනවා දාන්න. කියනකොට මේ මනුස්සයා කියනවා මම මේක රාජකාරිය කෙරුවට මට තිබුණේ නෑ මේ ත්‍රිශ චේතනාවක් ඝාතන චේතනාවක් හෝ උපක්‍රමයේ මේ අදහසක්. මරුවයි කියලා හතුරුකුත් නැහැ. මරන්න ඉස්සෙල්ලා මරණේ නැඟුමුකුත් නැහැ කියනකොට සාර්ථකවන්නේ පොඩි කිවිජ කරනවා. අරන්දිල ඒක ටිකේ බසලා දෙනවා මම. ඊට පස්සේ මට එන්න සතුටක් ඇවිල්ලා තියෙනවා මම මේ නරක වැඩක් කෙරුවයි කියලා හිතාන හිටියට ධර්මානුකූලව වැරද්ද තීන්දුව වෙන චේතනාවයි. දැන් අපි සීලයට දැනෙන්නේ කායික වාචික දුස්චරිත තමයි. උසීකන්ද ප්‍රශ්නයක් ආවොත් විනිශ්චය තියෙන චේතනාව. චේතනාව බලන්න ආපහු යන්න ඕනේ සික්කියේ. ගිහිල්ලා නිකන් ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා කැච් එක හරිද කියලා බලන්න. ක්‍රිකට් වල කරන්නේ. කැච් එක කියන වාසිය මොනවාට ප්‍රශ්න තියෙනවා කරන්නේ ක්ලිප් එක ආපහු දාලා ස්ලෝ මෝෂන් දාලා බලනවා කැච් එක කොතනද උනේ කියලා. අන්න කරන්නකොට කැච් එක මිස් කරලා තියෙනවා මේ මනුස්සයා ඊට පස්සේ මොකද්ද සල්ලක්ෂණ වීදියේ කියන සංඛාර උපේක්ෂාව දක්වම හිත ගෙනියලා තියෙනවා බණේ. දැන් මේ මනුස්සයාට මහා පුදුම දෙයක් උනේ මේ රාජපුත්‍රනසල හිතගත්ත මේකට තමයි. ගෙටාවේ මේකට තමයි. බණ කිව්වේ මේකට තමයි කියලා මේ ශාන්ති පිළිබඳ ලොකු සද්ධාාවක් පහළ වුණා. මේ අලුගෝසුට මෙච්චර බණක් කියලා. මම සාරිපුත්‍රනසේ පාත්‍රේ අතට ගත්ත. එසෙන් සංසිතක මකට ගිහින්. ඊළඟ එනකොට හරවේ කන්නේ මැරලා ඉතින්. ඊට පස්සේ පහුවෙන්දා ධර්ම සභාවේදී සර්වඥාන්සේ වැඩ ඉන්නකොට කොහොම හරි මේ ප්‍රශ්නේ මතුවලා බලන්න මේ මනුස්සයා දිවි ලෝක විශාල විමානයක බොහොම තදවත් ජීවිතේ කසින් ඉඳලා මොකද සංඥාවක් කරේ. ඉතුපටාර සංඥා වංචාන සංසේ ඊයේ වෙනකම් මිනි මරපු මිනිහා. අද දිවි ලෝක යනවා කියුවා මේ කර්මේ සහ කර්මඵල කතාවයි. යට ගන්න බැහැ. ඉසුරු දරුවා කියනවා කමකට නැති වචන පද 1000ක් කියනට වැඩිය සාරිපුත්‍ර වගේ මිනිහ එක බණපදයක් කියපුවම මෙන්න වගේ ගමනක් යනවා. ඒ ධම්මදාට කතාව කියලා දැනටත් ඒ ධම්මපදයේ කතාව තියෙනවා. අනවශ්‍ය කතා කොච්චර කියනද හරියට ඇණියටම ගහන්න පුළුවන් නම්. නිතියේ පදි. ඉතින් සාමේකට මේ මේ කරන එක නම් කරගෙන තමන්ට ඒ කරපොත්තත් එක්ක හෝ දනගුවත් එක්ක මොකක්ද හරි. අපිට එහෙම මූ මරන්න ඕනේ කියලා මේ චේතනාවක් අපිට නැහැ. මම මේ පව් හොදන්න හදනව නෙවෙයි. ඒක මට අයිති ගන්නව නෙවෙයි. පව් සමාජීයමකුත් මේක නෙවෙයි කියන්නේ. නමුත් දැන් මේ කරන හදන වැඩේට මේක මතක් කර කර ඉන්නවා කියලා කියන්නේ නැවත නැවත දීවරණයක් ඔලුවට ගන්නවා කියන එක. සතියක් මාර්ගෙන් පිළිසු කිසිදු නීවරණයක් දානවා කියන එක මම කියන්නේ පෑදීදියට දොරදී එකතු කිරීමක් මේ කරන්නේ. හින්දායේ මාර්ගය හා සමාන අපසලයක් සිද්ධ වෙනවා මේක සීපත් කරන්න සීපත් කරන්න. ඒක තමන්ගේ අතිවැරේ. ඒක හොඳම වැඩි තමයි වෙනුවට වෙන වැඩක වෙන හිත කරන වෙන වැඩක හිතියොදවල මේ හිතෙලි අමතක කරලා දාන්න. අපි හරීම සත්තු જાතියක් කරපු සෑම වැරද්දක්ම ඇම්ප්ලිෆයි කර කර බලලා අපි පුදුම සෑඩිස්ටික් જાතියක්. කවදාකවත් අපිට සතුට වෙලා පිනක් කරපු කෙනෙක් සතුට වෙනව හරීම අඩුයි අපි. අපේ සෑඩිසම් කියලා එකක් තියෙනවා සයිකොලොජි වල මේ දුක් දී ගැනීමෙන් සතුට වෙන જાතියක් අත්දැකීමට අනුව වෙන්නේ හැම මිනිසෙක් මේ වගේ හැම වෙලාවෙම දැක්කොත් අල්ලපු දෙතර හරි ගණන් කරද්දී කී කියයි උවිතෝටි මේ වහිනේ ගැන කතා කරපළා දේශගුණය ගැන දේශපාලනය ගැන ඉවරයි කාගෙන් හරි කොනකට මෙයාට ඒකේ තියෙන අර එක එක කල්චර්ස් වල හැටි හැබැයි වෙස්ට් එකේ පිටචරයි මනුස්සයා කියන සතා හරීම කැමති තමන්ගේ වෙච්ච අදපහු වෙච්ච ගැන නිකතල්ල කියනවා මේ අපි කිකේ හරි ඒකට කවුරු හරි ඉන්නවනම් එයා තමයි හොඳම කල්යාණ මිත්‍යා බුදුහාමුදුරු තඹේකට ගණන් ගන්න ඒක මොනවක් අතිසකට බුදුහාමුදුරේ කැසිරුකුත් නැහැ කැමතිත් නැහැ නැති ඉතින් ඒ නිසා මේවට තමන් අනුග්‍රහ කරන්න තිබා අනුන්ගේ මේවා කරන අනුග්‍රහ කරන්න තිබා ඒ වෙනුවට හිත ඔක්කිපයි කරන්න යන වෙන දෙයක් හිත විතර මෙනෙහි කරමින් මෙනෙහි කරමින් හිත කර්මාන්තික යෝගලා කියන්නේ. නෝකේ භාගයක් කොටයි. පරයක භාවනා ශරීරයේ ඉදිරියට නැඹුරු වීම ස්වභාවික දෙයක් ඒකේ නැත්නම් ඒ නැතිච පිළිමක වන්ද කරනවා කර පහදන්නේ. මේකයි අර නිදි කතාවයි දෙකම එකයි. ඒ ව්‍යාකරණ ස්වරූපේ එනකොට සමහර පස්සට වැටෙනවා දැකලා තියෙනවා. උගදෙන කිසිවක් නැහැ. මේ පන්දිසංශයේදී කියන්නේ ඒක Taman දැනගත්තොත් එහෙම කය හැමිලා ඉන්නවා කියලා හදන්න යන්න බෑ. හදන්න කියොත් ට්‍රෙන්ඩ් එක කඩිනවා. ඒක තියෙදි මේ නෙවෙයි දැන් තමයි ඒක පාට එකට අවදි වෙනවා දැන් මගේ. අද වෙලා තියෙන බව දන්නවා. ඒ Tamanට මූල කර්මස්ථානට යන්න පුළුවන් නම්. ආනපාන ආනපාන කියලා ඒක හොඳට මෙනෙහි කරනකොට මේක නිකම්ම නැගිටලා ඉන්න ගැතියක්. යංගෙන්ම නැගිටලා එනවා. ඒක වඩා හොඳයි. එතකොට වැඩි අතුරු බලමනක්වත් දෙන්නේ නැහැ. හදන්න කිව්වොත් වෙන්නේ කැල්සි ගැස් එක. ඒක නිසා මේ නැමෙන එක හොඳයි කියන්න බෑ. නමුත් මේ කාගත් මනාපයට කොරන්නේ ගන්න මේ කවුරක්වත් උපනාවෙන් නැමෙනව නෙවෙයි. ඒක මට්ටමකට ආවට පස්සේ සමාධිය සහ වීර්ය අතර සමබර භාවය නැති වෙනකොට වීර්ය අඩු වෙලා සමාධිය වැඩි වෙච්ච ගමන් වැක්කෙනවා. ඒ හෙල්ලෙද සමාධියක් ඇතිවෙනවා. එතකොට මේ අර දැන් අපේ දැන් මේ තේරවාදී බුදු පිළිමය මහායාන බුදු පිළිමය දෙක බලන්න. තේරවාදී බුදු පිළිමය මෙහෙම. මහායාන බුදු පිළිමය දෙන්නේ මෙහෙම. මෙතන රැලි තුනක් තියෙනවා මෙතන රැලි තුනක් තියෙනවා. ඒකේ තියෙන මෙහෙම ඒ කලාවේ නැති. මේ බුදු පිළිම හොඳ අර බුදු හොඳ කියලා මම කියන්නේ නැහැ නෙවෙයි. භාවනා කරනකොට සමහරු එහෙම පරියක් කියන්නේ. එන දැන වැටෙන ගතියක් තමයි සමාධි මෙහෙම පටන් ගන්නකොට මේක තමයි කරන්නේ කියන්නේ පටන් ගන්නකොට හොඳට සුද්ධි ධාරාවයි ශ්වසන පද්ධතිය හරියන්න හොඳට උස්සලා හරි ගසලා දෙන්න කියනවා නමුත් ඒ සති සමාධිය හැදීගෙන එනකොට මේක එක එක යාගේ ආවේනික ලක්ෂණ වලට යනවා ලක්ෂණ වලට යනකොට ඒකට කායිකව බලපෑම් කරන්න එපයි කියලා කියනවා දැනගන්න කියනවා සමාන හොඳටම තේනවා තමයි පැත්තකට ඇලවිලා මේ පැත්තට සමහරව මම කොරියන් එක්කනේ භාවනා කරාම භාවනා කරන ඉඳලා පිටිපස්සේ ඩෝං ගාලා වැඩින ඔක්කොම භාවනා කරද්දී මේ වගේ ලෑලි පොඩි. පස්සට කියලා. එහෙම වෙන වෙලාවලුත් තියෙනවා. ඒක මේවා එක එක සංඥාවල් අපිට ආත්මයක් නැහැ කියන එක. තෝරණ නම් අපිට හරි කැමති මෙහෙම ඉන්න. මොකද අපිට කියලා මේකේ පාලනයක් නැති බවනේ අපි මේ ටිකෙන් ටිකෙන් තේරුම් ගන්න හදන්නේ. මුත් මේවා දකිනකොට අපේ අර රිපියුටේෂන් එකට හොඳ නැහැ. එහෙම නැත්නම් ගේමට කැතයි. මුකුත් කරන්නේ. උත්පි කැමතිය ඉතින් හොඳම වැඩේ තමයි කවදාකවත් නරක තනියෙන් භාවනා කරන්න. සේනෙක මැදම භාවනා කරන්නේ ඔබ ලැජ්ජ වෙනවා. මේ හැටි ඔබමයි කියලා පේන්නම යන්නේමයි තියෙන්නේ. තනි වෙනා ගියොත් වෙන්නේ එහෙම කොටේ හදලා ගල්ලා මේව කරලා ඉතින් කොටේ තොඩු තියෙන විතරයි කරන්නේ ඉතින්. මේදි බෑ. මේදි විශේෂ ලැජ්ජ වෙනවා. අර එහෙම වෙලා හැදිලා එනවා. ඒකයි මේ group meditation එක මහසිලාට වඳුන්ලා දුන්නේ. තනියෙන් භාවනා කරන එකට මේකේ කවදාක ගැලවෙන්නේ නිදිර වෙන අරගෙන යනවා. මේකේ නෑ. මේක සාමාන්‍ය සින් බුද්ධ ධර්මයේ කරන්නේ. ඔක්කොමලා පිටි පැත්තට වාඩි වෙනවා. මීටර එකමාරක් ඉස්සරහින් ඇත්ත එක අරගෙන. හරියට බෙල්ලෙක් ගන්නට එන්න ඕනේ හරියට විනාඩි 45 නැගිටලා යන්න ඕනේ. මාස්ටර් මැදට වෙලා ඉඳගෙන මෝල් ගහකොලේක කතේ කියලා. එයා යහට ඇවිදිනවා මෙහාට එනවා කවුරු හරි උර පාත් කෙරුවොත් මේ මෙතේ මේ පැත්තේ අපේ සාමාන්‍ය දුවතරනේ තියෙන්නේ මේ පැත්තේ. එතෙන්ට තට්ටු අර තියෙන පොල්ලෙන් තට්ටුල ඉස්සරහින් ඇවිල්ලා බව කරනවා. මට සමා වෙන්න මේක ඉතින් මේ නිින්ද ගියාට කරපු දඬුව මාත්මත් එක තරහක් නැහැ කියලා. නිසා පැයස් විනාඩි 45 මාස්ටර් කරන්නේ පොල්ලේ ලොකු අපි කියන්නේ ක්ලබ් එකක් මුගුරක් අරගෙන මෙහෙම කියන්නේ අය ෆුල් සීරියස් භාවනා කරනවා පිටිපස්ස දෙපැත්තේ ඉන්න කට්ටිය විනාඩි 45 වල සමාජයට යෝගේ වැක්කේම වෙලා වැක්කේනොට මේකෙන් දැයිල තට්ටු කරනවා තට්ටු කරලා ඉස්සරහින් ඇවිල්ලා බව කන්ටික තියෙනවා ඒක නිසා මේක ලොකු වැරද්දක් විදිහට බාර ගන්න තිබ්බ හැබැයි මේක ලොකු අනිවාර්ය මොන්නේ කමක් නැහැ කියන්නේ නැන්නත් ඒවා එහෙම දොතු කොට ගන්න බෑ මෙතන තියෙන්නේ සමාධිය සහ වීර්යය කියන චෛතසික අතර සමබර නැති ඕනට වීර්යවන්ත වුණොත් විතක්කට බර වෙනවා. උනට වෙටි සමාධියට වැඩි වුණොත් ඉන්නට බර වෙනවා. මේ හොඳ චෛතසික. සමබර නැති වුණොත් පැත්තකට ආවේ. මේ පැත්තකට ආදින ලකුණු තමයි ඔය සමාහට සමාරු යන්නේ එහෙම දඬු වෙච්ච ගමන් නැහැ කියනවා. අධික වීර්යය තමයි නිදිමතේ. ඉතින් ඔක්කොම මේ මම කියාගත්තොත් මගේ කියාගත්තොත් තාත්මේ කියාගත්තොත් මේක වග වෙන්න වෙනවා. මේ මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි, භාවනාවේ මතුවෙන දේ. අනුන්ගේ දෙයක් විදියට බලලා. කටයුතු කෙරුවොත් අපිට පුළුවන් වෙයි මේකට ගැලවුම් මාර්ගයක් හොයාගන්න. නැත්නම් මේකට පශ්චාත්තාප වුණොත්, සැලුනොත්, නැත්නම් ඒව දකින්න කට්ටිය ගැන අපි හිතනලක් කරගත්තොත්, නොවිය යුතුයි කියලා හිතනවා. අපේ ආත්ම සංඥාවට අයිබර දෙන්න හදන්නේ. මේක අපිට පාලනය කරගන්න බෑ. ඒක මූලිකව පිළිගන්න ඕනේ. මේ විදිහට තමයි අපිට ඒක පිළිද එහෙම කියලා නින්දට උදව් කරන්නත් එපා. පුළුවන් තරම් බලනවා සම්බන්ධ කරගන්න. එකම ප්‍රශ්නේ වෙනස් විදිහකට අහලා තියෙනවා අපි ඒක නිසා ඒක මඟහරින. කර්තෘ ස්වාමීන් වහන්සේ අප ගියන් වශයෙන් සහ භාවනා අභ්‍යාසලාභින් වශයෙන් සංස්කාර බේකිරීමෙන් වැළකී ජීවත් වීම විශාල සත්‍යක් ලැබෙනවා. චිත්ත අභ්‍යන්තරේ තන්පත්තන සංස්කාර අප ජීවිතයේ අවසන් වන විට චුටි චිත්තේ විඥානයේ සමග එකතු වී ප්‍රසංසිතක් වීවි. ඊළඟ ජීවිතේ කරා යනු ලැබෙයි මගේ හැඟීමයි නිවැරදියි. කරුණාකර මේ පිළිබඳ විග්‍රහ කර දෙන්න ලෙස ආයෝජනා කරනවා. ඉතින් මේ ප්‍රශ්න අහලා තියෙන අපි ගිහියන් වශයෙන් සහ භාවනා අභ්‍යාසලාභීන් වශයෙන් සංස්කාර බිහි කිරීමෙන් වැළකී ජීවත් වෙන්නට විශාල සත්‍යක් ඉදිරියට. ඉතින් ඇත්තටම මේ බෞද්ධයෙක් සහ භාවනා අභ්‍යාසලාභීක අතර තියෙන ප්‍රධාන වෙනස මම දකින්නේ බෞද්ධයා පින් කරන්න උත්සාහ කරනවා භාවනා අභ්‍යාසලාභය පවුණු කිරීමට උත්සාහ කරනවා. ඔච්චරයි ඔක වෙනස. සාමාන්‍ය බෞද්ධයෙක් කරන්නේ පින් කරන්නේ මේ ප්‍රතිපදාට ආපස්සේ කරන්නේ පවු නොකර සිටීම තමයි අපෙන් කරන්න තියෙන ලොකුම දේ. සබ්බපාපස්සා කරන තමයි මට වග වෙන්න පුළුවන්. සබ්බපාපස්සා කරන කියලා කියන්නේ සංස්කාරයෙන් වෙන්නේ. කායික වාසික මානසික මොන දේ කරත් පවු. ඒක කියනකොට ඕගොල්ලෝ බයයි. අපි රාත්‍රියේ හවුස්ගෙන කිව්වා පවු නොවේ කරන්න පුළුවන් එකම දේ හුස්ම ගන්න එක විතරයි කියන්නේ. අනික් සෑම දෙයක්ම කාටද කියන්නේ. අපි දැනගත්තත් නොකරගත්තා. අපි ඔය කරන්නේ නැතර මොන පින්කමක් කරුවත් කාටරිගේ දෝෂයක් දකින්න පුළුවන්. අපි කරන මොනම හොඳ කතාවක් කරුවත් අන්‍යගමිකට ඒක වැරද්ද දකින්න පුළුවන්. අපි මොන හිතවිල්ලක් කරුවත් මේක හිතේ කම්පනයක් චංචලයක් කියලා දකින්න පුළුවන්. ඒක අපිට පුළුවන් නම් කය නතර කරන්න. වචේ නතර කරන්න. හිත නතර කරන්න අපි ඉස්සරහම මෙරි බෑයි. ඒක තමයි සංස්කාර නැත්තනේ. ඒක නිසා සරුවෙන් සංසික නොකිය කිව්වා. First do no harm. ඕක තමයි I am Socrates කිව්වේ ડોક્ટર සාකර් first do no harm අරවතන කිව්වේ සබ්බ පාපසාකර සිල් පහපෙන්ගෙන් වැළකෙන ඒ නිසා භාවනා කරන්න ගියාට පස්සේ ඊ මේ වාක්‍ය හුවා සමාජ සේවා ප්‍රශ්නේ ඒකෙදිත් මට කියන්න තියෙන්නේ අපිට තියෙන ලොකුම වගකීම තමයි මොන දේ කරත් මගෙන් භවක් නොවේවා කියන එක විතරක් නිතර සැලකිලිමත් වෙන්න පින් කරන්න හදනවයි කියනකොට මොකද්ද බොළඳකමක් තියෙනවා අනේ මම මේ මේ මේ දොස් කියන්න හදනවා හරි මේ නෙවෙයි මම මේ ෆිලොසොෆි එක මම මම දකින හැටි කියන්න හදන්නේ. පාවක් කරන්න වෙනවා වෙනුවට විනක් කරන එක නම් හොඳයි. ඒක වළක්වන්න වෙන එකක් දාගන්න. පින් කිරීම කියන එක එක එකතු කිරීම. අපිට කරන්න තියෙන්නේ බව නොකර සිටීම තමයි. ඒක තමයි සබ්බ සංස්කාර සමත කියලා හරවතන ගන්න. ඒ නිසා සංස්කාරයෙන් ගැලවෙන්න. නමුත් මේක අපි මේ එකතු කිරීම නැත්නම් වැවීම වැඩිම නේ අපි සංවර්ධනය කියලා බලන් අරන් තියෙන්නේ. ඒ වැඩින හරියක් වැඩින කෙලෙස් තමයි ඒක. නමුත් අපි අද්දක මේ භාවනා කරනවා කියලා කියන අඩු ගන්න හිතනද ඒ පැය ඇතුළත සතුන් මැරීම හොරකම් කිරීම කාමීත්‍යජාලය කොහොමඩක්වත් වෙන්නේ නැහැ. ගුරු කියලා මේ සජන පරිවර්තන කොහොමඩක්වත් නැහැ. ඒ පැයේ වටිනාකම හිතනද 100 100ක්ම සිල් රැකෙන නිසා. ద్వාර තුනේ දෙකක්ම සම්පූර්ණ සීල් කරා වගේ භාවනා ඕන දෙයක් වෙච්චා. හරියන්න පුළුවන් වර්ධින්න පුළුවන්. නමුත් පැය ඉඳගෙන ඉන්නකොට ඔය පැය එළියේ හිටියනම් මොනවා කරන්නේ කියලා කාටද කියන්නේ? මොනවාගේ දෙයකට යෙද වෙයිද කියලා. අපි ඉතින් වැරදිලා වචන කතා කරන්නේ නැද්ද? අපි කරන වැඩ වලින් සතුන් මැරෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්ද? ඉතින් නිසා භාවනා ප්‍රතිඵල අපි දකින්නේ ලබන දේ නෙවෙයි. නොකරන පව් කතරයි. ඒ ගානට අපි අගයන් ආඩම්බරයෙන් ඉනවකට තමයි අපි කියන්නේ සම්මා දිට්ඨිය කියලා. අපලං අරගන්න භාවනාවක් පිනක් කියලා තමයි. නමුත් මේ සිද්ධ වෙන්නේ කවුරු කිරීම තමයි. ඒක තමයි මේ මේ ප්‍රශ්නට උත්තර දෙන්න තියෙන්නේ සංස්කාර සමතේ කියලා කියන්නේ. සියලු සංස්කාරයන් වලකීමට. එතකොට යම් විදිහට කරගන්න බැරුව අපි ළඟ තාම සංස්කාර එකතු වෙනවා නම් ඒ කියව භවනිත්‍යයක් ඇති කරන විදිහට කොක්කක් තියෙනවා. ඒක ඔක්කොම ඉතින් බැලුවත් යනවා දිගට. දැන් අපි අර රේන්ද ගොතනකොට රේන්ද ගමන්නේ වර කියන්නේ. පිටුම් කට්ටෙන් කරන්නේ අර මොනවද? ඉලියුනේ රේන්ද තමයි. රේන්ද රේන්ද ගොතන අපේ අපේ ගෙදර කෙල්ලෝ ඉන්නේ හරියට කොල්ලෝ තදිනවා ඉවතාවේ මම දන්නේ කොහොමද. මේ මේ මේ මේ මේ දාගෙන දාගෙන යන්නේ කරන්නේ. නැත්නම් හැම වෙලාවෙම ලූප් එකක් ඉතුරු වෙනවා අන්තිමට. නේ ඒ ලූප් එකෙන් තමයි ඇද්දොත් වෙන්නේ තද වෙනවා ඒ ලූප් එකෙන් තමයි ඇද්දොත් කේන්ද්‍රය තද වෙනවා තනි නූලෙන් තමයි ඇද්දොත් සංසාරය කියලා කියන්නේ ලූප් එකෙන් හදන එක නිවන කියලා කියන්නේ තනි නූලෙන් හදන එක තනි නූලෙන් ඇදපුවම ගැලවෙන බව දන්නවනම් ඇද්දේ නැකත් ගැලවිලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් අපි කරන්නේ මොකද්ද? පින් කරනවා කියලා ලූප් එකකින් අල්ලයි හදි. අදින තාක්කල් තමයි. ඒ නිසා පොඩ්ඩක් අර ලූප් එක වෙනකොට නූලෙන් අල්ලගන්න එක විතරයි භාවනා කරනවා කියලා කරන්න තියෙන්නේ. ඒ නිසා මේ හැම ලූප් එකක්ම කොච්චර ගහුවත් ඊගා ලූප් එකට නෙට්ටිය ඉතුරු කරලා මේක නතර වෙන්නේ. ඒක තමයි සංසාරේ. කොහේ කරා ඉවර වෙච්ච නැති කොනක් තියෙනවා. උඩ භවනිත්‍ය කියලා කියන්නේ ඒක ඊගා චිත්තක්ෂණය කොහොම හරි හුක් කරලා දෙනවා. ඒකෙදි හිතන ඒකෙදි ඉවර කරන්න කියලා බලනකොට ඒකෙත් තියෙනවා දුක්. ඉතින් ඔය කටුකුරු දෙන ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ ඒක පැත්තක දාන්නකො මහාන මැසිම අරගන්නකො පාගන මැසිම උඩින් කට්ට යනකොට නම් පල්ලෙයකින් මේව ගහන්න ඇති දැකලා තියෙනවා. ඉකන්සම දැකලා තියෙනවා. බොබින් එකේ නූල් නැත්තම් මොකද වෙන්නේ? කෑ උඩින් මැස්ම ලස්සනට තියෙනවා. යටේක වැදෙන්නේ නැති නිසා ගැලුවට පස්සේ නැහැ. ඔබ භාතන් වහන්සේගේ වෙලා තියෙන බොබින් එකේ නූල් නැහැ. මැස්ම ඉච්චරම. සාමාන්‍ය පුතජනෙක්ගේ ඔහුගේ මැස්ම හොඳට තියෙනවා. විද්‍යාවට අහුවෙලා වගේ පේන. එළියට යන බලනකොට උඩේ විතරයි තියෙන්නේ යටේක වැදෙන්නේ. බුදුන් වහන්සේලාගේ නෑ බැක්ලැෂ් බැක්ලොග් එකක්. යකේකට මෙහෙම මෙහෙම ගහන්නේ. අපි අනුසය කෙලෙස් වලින් තමයි උඩින් ගහන එකට ගහන එකට ටක් ටක් ටක් ගහනවා ටොප් හොඳට රැෂම තියෙනවා හොඳට රිද්දල්ලලා තියෙනවා කියලා අපි බොහොම සතුටු වෙනවා. එහෙම වුම වැඩ. එහෙම සංසාරේ දුවනවා. සාත්තනකට මැස්සර මැවුමක් මැව්වට මැස්ම වැඩ කරලා නැහැ. ආතනද අර සතුටක් තියෙන. ලෝකේ සම්පූර්ණ මිනිස්සුකගේ ඇස් අරගෙන කාලා පීලා ඔක්කොම කරනවා. කිසිම දෙයක නැස්මේ කඩවිලක් කළා. ඊට අර ට්‍රේන්ගේ වැරදි නූල පැත්තෙන් අල්ලලා ඇද්දවන්නේ. අපි කරන්නේ පුළුවන් තරම් කබා දෙනවා වගේ ලූප් එකකින් අල්ලගෙන ඇද්දාද කියනවා නේ මට සංසාර කෙලෙස් අඩු වේවා නේ මට නිවන් දකින්න ලැබේවා කියන ලූප් එකෙන් තමයි අල්ලන්නේ. ඒක පොට පොඩ්ඩක් මාරු කරන එක විතරයි දරුවත් නැන්දේ කරන්නේ. ඉතින් සෝපා කරලා හැම කෙරුවේ අරකින් ඇදෙන්න මේකෙන් අල්ලපු ගම ඇත්තම අදින්නම දෙයක් නැහැ මේකෙන් අල්ලනකොටම ලිහිලානේ. උන පොඩි ස්ලිප් එකක් පනින්නේ භාවනා කරනකොට. ඒ මේ ස්ලිප් එක විතරයි ඉන්නේ අර ලූප් එකකට ගන්න එක තමයි. ඒ නිසා දේශි උත්තරේ තමයි මට මට දොස් කියයි ඔයගොල්ලෝ. අන්තිම පන්සලකෝ කියන්නත් හොඳයි. භාවනා ජීවිතයේදී පින් කරනවා කියන මාතෘකාව වැටක ගන්න. පවුන කරන්න 100 200ක් වගේ. මොනම හේතුවක් නිසාවත් තම පවු කරන්නේ. ඒක සඳහා පින් කරන කටයුතු උදව් කරන එක වෙනම කතාවක්. නමුත් කවදාකවත් ඒවා පින් කරනවා කියන ආගම ඉස්සරහින් කියන්නේ. ඒක දැන නැත්තත් නොදැන නැත්තත් අපිට කැපයි. සංඥාව වඩන. ආත්මය වඩන. ආමේ සක්කායිති වඩන. ඒ දැනගෙන කෙරුවට ප්‍රශ්නකුත් නැහැ. ඉතින් කනෝනේ වැඩි නම් කියලා දැනගෙන අපි ලෙඩ රෝග තියෙන තැනකට වැක්සින් එකක් දාගෙන ඒක කියන ප්‍රශ්නයක් නැහැ. වැක්සින් එක නැතුව නම් යන්න එපා. මේ පින් කරන එක කළ යුත්තක් පුරුදු කළ යුත්තක් කියන හැඟීම ගන්න බෑ. මේ ඉන්නකොට නොකර බැරි නිසා පින් කරන්න එක බෑ. වග වෙන්න ඕනේ. මොකද පවුණු කිරීම තමයි. සබ්බ පාපසකරා. එතෙන්ද ගත්ත ගමන් ජීවිතේ පුදුම ෆ්‍රික්ෂන්ලස්. කිසිම ටෙන්ෂන් එකක් නෑ අපිට මේ. මේ සියර දෙහියක් වගේ වෙනවා මම මේ කතා කරන සංගත විශ්ිතනක් වෙන්නේ. එහෙනම් මට බේරුවක් නෑ. ඉතින් කවුරුරි ආර්ධනා කරන කෙනෙක් මොන හරි කරා. ආර්ධනා කළාට පස්සේ ඒක කරන උඹ ඉල්ලපු නිසා දුන්නා. මන්ට ඕන ගමක් නැහැ මොනවාක්ද? මන්ට ඕන ගමක් නැහැ පින් කරන්න. මෙතෙන්ට ගිය ගමන් අපි සම්පූර්ණ කොම් වෙනවා. සමාජයේ සියලු දෙසියක් කොම් වෙනවා. මොකද සමාජයට ඕනේ මොනවා හරි කරවන්න. මොනවා හරි සර ලූප් එක දාගෙන ඉතින් ගහ ගහ ගහ ගහ ඉන්නේ තමයි වරක. ඉතින් එහෙම දෙයක් අපිට කරන්නේ ප්‍රශ්නයක් නෑ. මම මෙතන මේ යතුන් කට්ට වගේ මම පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නෑ. මම දන්නවා වදින්න ලූප් එක තමයි කියන්නේ. ওই ටික හරි ගසගත්තට පස්සේ මේක ප්‍රඥාවට ගෝචර බගේ වැඩක් මම කියන්නේ මේ අද්දාහම් කරන්න බුණ වැඩක් නෙවෙයි. අද්දාව ඕන මේ ප්‍රඥාව වඩන්නේ. ප්‍රඥාවන්ත වෙන්න තියෙන්නේ මගේ මේ මම දුකනව රජු කිව්වේ මගේ මේ එකම ව්‍යාපාරේ තර්ක જાතිය සහ ආගම බේරගැනීම සඳහා කියන මොකද්ද වාක්‍යයක් තියෙනවා. අනිත් වගේ හිතන්නේ මේ ජීවිතේ නිවන් දකින්න ඕන. පොඩ්ඩක් සටන් පාට වෙනස් කරන්න මම මේ මනස කවදාවත් කිසිම අකුසල කර්මයක් ඒ තමයි කල්චර් එකේ තියෙන ඉහළම හයස්ම කල්චර් කොච්චරයි. කරන්නේ ඒකට වග වෙනවා කියලුවොත් සමාව ඉල්ල ගන්නවා වන්දනවා කියලා කියනවා නේ සමාව වෙන්න මට මේක දෙයක් කරන්න ඕන ගමනක් තියෙනවා වෙලා තිනවා මට සමාව හැබැයි පින්කම් කිරීමට ස්මාර්ට් වෙන්න වෙනකොට ගොංකම් වගේක් වෙනවා පින්කම පිටිවස්සෙන් සිද්ධ වෙනවා ඒකේ වෙන්නේ සාමාන්‍යයෙන් ඔය සක්කාය දිට්ඨි වැඩි වීම මේ ආත්මය වැඩි වීම ඒක දැනගෙන කරනවා නම් ඒත් විසමරන්නේ ඒක යේසුස් වහන්සේ කිව්වේ වමතින් දීවන් දකුණට නොදැනෙන්න. වමතින් දීලා දකුණෙන් දැනගත්තොත් කොටුන. යේසුස් වහන්සේ මුද්‍රදානන් කිව්ව උඹට එම කල්පිනද්ද දීලා ගන්න. යේසුස් වහන්සේ කිව්වේ ඔය රැකිට සල්ලි වල මුදල් හැම ගැසන් කළ දෙන එක උටයි තියෙන්නේ. උට ජීව. හැම රැකියකම ඒක ගැසන් කළ දෙන්නේ. ඒ උටයි තියෙන්නේ. ඔක ගත්තොත් සක්කොසෞත්තු. ඊට මේ වැඩ හොඳ හිඟාම කාපා. මම කරන්න බෑ මම දන්න ඕගොල්ලෝ මෛත්‍රී කරන්න කරයි. නමුත් මේ මම මේ ප්‍රශ්නය බලන්නේ නැහැ. යේසුස් වහන්සේ කවුරුදයන් වහන්සේ කිව්වා ඔබයි දෙන්නත් සාජිවාස්කම් කියන්නේ මොකද කියලා. හිතෙනවා දීලා ගම අමාරු වැටේ කියලා. අනේ කවදාවත් සිතනට වැඩිය හොඳ තැනකට වැටෙන්නේ. අන්තිකේ මේ හම්බෙන ඉඳුල්පත පුදුම රසයක් තියෙනවා. කවුරු හරි දෙන එක ඉතින් ඒක ඒකට ගියාට පස්සේ මේ සංස්කාර නොකර ඉන්නවා කියන එක ටිකක් රීචබල් ටාස්ක් එක. පිංගම් කරන්න පටන් ගන්නත් ඒක කවදාක ගැලවෙන්නේ නැහැ. ආපෝ එන්නේ එන්නේ ලූප් එක. ගහ ගහ ගහ ගහ. ඉතින් ඒක ලයිස්ට් එකට කරා. මෙච්චර කරලා දෙනවා මෙච්චර කරලා දෙනවා මෙච්චර කරලා දෙනවා. ඒක මරණ මොහොතදී ඔක් කියනවා. ෂුවර් ස්කෝලර්ෂිප් එකක් හම්බෙන්නේ නැහැ. දාලා යන්න ලෑස්ති. ඉතින් මේක මේ බුද්ධ ධර්මයේ විතරක් යක් නෙවෙයි හැම ගාක් මේ ආගම් වල මේ කියලා දෙල කියනවා. හැබැයි ඒක සෝල් ටෙක්නික් එක වීගමයි ටෙක්නික් කියලා උත්සජනාචි විතරයි කියන්නේ. අනික පොට්ටට හරියට කියලා කියනවා. යේසුස් වහන්සේගේ වචනේ වමින් දෙනකොට දකුණු දැන්න දෙන්න එපයි කියලා කිව්වම ඒක තැහෙන ගැඹුරක් කියන වචනයක්. ඇත්තටම බුදුරජාණන්සේගේ වචනයක් වෙන්න ඇති. මේක තමයි අපේ මේ ඇත්තටම මේ අපි සම්මිය දෘෂ්ටි කියන එක වැඩවලදී සම්මිය දෘෂ්ටි ඉස්සර කරගන්නවා කියලා කියන්නේ අපේ මේ මහත්තයාගේ නෙවෙයි ප්‍රශ්නේ මහත්තයාගේ. ඒකෙදි පඬිස්සංශ කියලා තියෙනවා මේවට කියන්නේ බුද්ධ ධර්මයේ සාක්‍යන්නේ මේ සම්පජන්‍ය කියලා. අතරක් සම්පජන්‍ය කියලා දීලා තියෙනවා අපිට සති සම්පජන්නේදී සතිපට්ඨානයේදී යමක් මේ යම් පැත්තකින් මහත්ලා එහාට යනවනම් පරිස්සම් වෙලා කරපන්. සක්කම් සප්පාය සම්පජන්‍ය සාත්‍යක සම්පජන්‍ය ගෝචර සම්පජන්‍ය අසම්භව සම්පජන්‍ය කියලා. ආනපනසති කරගෙන වතුක්‍ය බොන්නේ හිතෙනවා. නැගිටලා යන්න හිතනවා. ඒකට කල්පනා කරලා බලන්න කියලා කියනවා මම මේ යන්න හදන්නේ මේ වගේම කෙලෙස් නැති තැනකට නැත්තම් ගියාට පස්සේ කෙලෙස් ඊටවට. මම මේ යන්න හදන්නේ ආරස්සා තැනකටද නැත්තම් මේ පරියන්ගෙන් නැගිටලා මම මොකද්ද කරන්න හදන්නේ. <clears throat> ඒක බුදුජානනාංශයේ ගණුවත කරපු එකක්ද ඊට පස්සේ මම මේ වැඩේ කරනකොට මම මේ නැගිට්ටේ පරියන්කේ ඉඳලා ගිහිල්ලා එනකම් මම මේ ගෙනිච්ච සුද්ධිය තියාගන්න තරම් මම සිහියෙන් මේ වැඩේ කරන්න කියලා සම්පජන්ය කරනවා. පන්නේ සමාජ බොහොම ලීෂිට දාලා කියනවා. අපි සමාජයේ ජීවත් වෙන අනන්තවත් අපිට ඩිමාන්ඩ් එනවා. ඉමිටේෂන්ස්. ඒක එක උනන්දු. පළවෙනියෙන් බලන්න කියලා කියලා කියනවා. ඒ එන එක එකන එක එක මට කියනවා කියන්නේ අර කරෝ මේක. මම කැමති දෙයක්ද කියලා. මම කැමති විතර කන්නේ අර කියන්නේ කියලා I'm sorry මේකට මම කැමති නැහැ. දෙක මේ වැඩේ කෙරුවොත් මම මේ කරගෙන යන සාධාරණ ජීවිතේ නැත්නම් ලෝකයට හානියක් වෙයිද නැත්නම් මේක කලකලංචක් වෙයි. يعني අනුමත කරන්න පුළුවන් එකක්ද කියලා. ඒක කැමැති දේමුත් රුචි දේමුත් යුතු දේ කියලා ගත්තා. කල යුතු නොයි. යුතු දේ ගත්තට පස්සේ හැකිද කියලා බලන්න. කැමැති වුණත් මගේ කැපැසිටි එක ඇතුළත තියෙන. මම ආයෙත් කටුවට ගන්න දෙන්නේ වැඩි මඩි ඉවර කරන්න පුළුවන්. ඒ නිසා රුචි දෙයෙන් යුතු දෙයට කියලා යුතු දෙයෙන් හැකි දෙයට ගියොත් 100% සාර්ථකයි. පිටිව බලලා කෙරුවට ඒක යුතු ඇතුකම් බලන්න තෝ මට පුළුවන් දෙයක් කියලා බැලුවොත් අනිවාර්යයෙන්ම අනාගතයි. අපි දන්නේ නැති ශේෂ්ඨක නතර. ඒසාව දෙයක් වෙනකොට දෙන එන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ස්ට්‍රීම් ලයින් කරන්න ඕනේ මට රුචිද මම මගේ මනකට මේ කරන්නේ යා කිව්වට මම මේක සෙකන්ඩ් කරනවා මම රුචිද මම ඒ මම සෙකන්ඩ් කරත් මම හොඳයි කියලා ගොත් ඒක YouTube ලෝකයේ අර YouTube YouTube YouTube මට හැකිද මගේ රේන්ජ් එකේ තියෙන ඒ නැති කාටවත් කන්සල් කරන්න දැන්න විරකට හැකි මෙන්න මේ බලන්න නැති වුණොත් අපි වැඩ කොච්චර දාගන්න දාගන්න භාගෙට ඇහිති නඩු තමයි ඉතුරු වෙන්නේ එකක්වත් ඉවර කරන්නේ ඒව තමයි මරණ මොහොතේදී action replay slow motion දාලා පෙන්නනවා. මෙන්න ගිය පිච්චර් එකේ ඇති. highlight පිච්චර් එක කරලා ගත්තාම මොකෙක් හරි එල්ලෙනවා. කන්දකින් අංගේ ගහගෙන යන එක පිටුරු ගහේ හරි එල්ලෙනවනේ වෙලා මොකක් හරි එල්ලෙන්න බෑ. එල්ලෙන එක බැල්ලියගේ බඩේ එල්ලෙයිද, ඒ මිනිහගේ බඩේ එල්ලෙයිද ඒව තන්නේ කර්ම කොට chance එකක් තියෙනවා. කදාකද හිතන්න බෑ එතන predictability එකක් තියෙනවා. සම්පූර්ණ probability එකක් තියෙනවා. අහම්බයක් තියෙනවා. ඒ පැත්තට මෙව එකක්වත් බලංගු නැහැ. මේ තියෙන මම අර එදා කිව්වා තවත් කවියක් තියෙනවා හොඳ ෂෝක් එකක්. මේ ත්‍රිවිලට කියලා තියෙනවා. ධනංකාරකම් හයිය තියෙනකම්, නම්බුකාරකම් සල්ලි තියෙනකම්, ආඩම්බරකම් නිලයේ තියෙනකම් මේ ඔක්කොමකම් මෙලෙව යනකම්. මරණය ආද මොකක්ද? මොනම ක්‍රමයකින්වත් සම්බන්ධයක් නැහැ. අඩුවේ මේ තියෙන ගණන්කාරකම්වත් නම්බුකාරකම්වත් මොනක්වත් ඉහට වැඩන්නේ අහ කියලා හිතේ යහට ගියපස්සේ අපි මේකදි මේ රණ්ඩු දබර කරගෙන මේ උපයෝග දෙයි. එයා පැත්තට මොනම වැලිටි ටිකක් කරන්නේ. ඊළඟවිල්ල බැලුවොත් මේ පැත්තේ ඉඳලා මේ පැත්ත බැලුවොත් හිතයි අනේ මොන මරි අමන මෝඩකමක්ද මේ ඉන්නකම් අපි මේ ටෙන්ෂන් කීකියා කරලා තියෙන්නේ. මේ අනුන් සන්තෝෂ කරන්න අනුන්ගේ ඇස්වල ලස්සන ජීවත් වෙන්න හැදුවා මිසක් අපි ජීවත් වෙලා තියෙනවද මේකේ මේ මේක කේමෙදි අපි ජීවත් වෙලා තියෙනවද නැහැ සදාචාරික හරියන්නයි අල්ලපු දෙයට හරියන්නයි අනම්මනම් කරන මිසක් අපිට කියලා දෙන්නේ නැහැ පවුණු කරින්නා කියලා චර්ච ගන්න බෑ කිසි කෙනෙක් මේ මහත්ය මට බැන්නත් මේ මොනවට හරි කිව්වොත් මට වැඩන්නේ මම දන්නවා මගේ කරදි හරියට මම පවක් කෙරුවේ නෑ. එයා මට ස්තුති කරත් මම දන්නවා බොරුවක් කරා. මෙයා මට බැන්නත් මම දන්නවා බොරුවක් කරා. මම දන්නේ මෙච්චරයි. ඒ ස්තුති කරුවා කියලා මට දෙයක්වත් නෑ මොකද මම දැනගන්නවා. ඒක කියලා නිසාවත් මට පවක් තිබුණොත් එයාගේ දෝෂයක් නෑ මගේ දෝෂය. පවුණු කිරීම ආධ්‍යාත්මික කරගෙන යනකොට මේක නිකන් කොස් කපන්නේ ඉස්සලා අතේ බොද්ද කියලා ගන්නවා. හොඳට ඕම දන්න කොස් කපනකොට කොල්ල ගැවෙනවා. සකන්නතුන් කොල්ල ගියාගත්තා. හරියේ ඒ ට්‍රක් එක දාගත්තාම මේ දීර්ඝායන ප්‍රශ්න ආගමික වේවා ආධ්‍යාත්මික වේවා සමාජික වේවා හොඳට රුචි දේ යුතු දේ තොරණ යුතු දේ හැකි දේ තොරණ කරවසේ තමන්ගේ මට්ටම් තමයි. පුළුවන් නම් කරන්න බැන්නේ නේද? මේක හැබැයි මම දැම්ම කියන්න වටින්නේ නැහැ. මොකද කිටි ඉවර වෙනකොට හරියට තමයි මේවා සාමාන්‍ය කියන්න වටින්නේ. මුළු මුළු දියෝ කිව්වහම මේ තින් කරන්න බහනා යන කට් කරන්න යන කට් යනවා යන්නේ. මේ භාවනා උසස්ම කුසලයේ කියලා හිතන්නේ. ඒකත් gedර ගෙනියන්න එන්නේ. අන්තිමල කියන්නේ ඒකත් හලලා දාන්න වෙනවා නයික් හැවහලින්නවා වගේ. එහෙනම් අපි දෙවියන් පින්දීමේ නාතින් ජීවත් කිරීමේ ඒ වගේම අපි මේ පින්කම් කිරීමේ අවසාන પરමාර්ථය මතක් කර ගැනීමෙන් සහ ඍජු කර ගැනීමෙන් අපේ දවසේ කටයුතු නිම කරන්න මම යෝජනා කරනවා. ඒ අනුව කිසිම දිනම ඉත්තවතා ചാති ගාථා සජ්ජහනා කිරීමේ දවසේ සතිවාරය સમાપ્ત කරනවා.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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti ලබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු පූජ්‍යපද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ